بسم الله الرحمن الرحيم අපරමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් اقترب للناس حسابهم وهم في غفلة معرضون ما يأتيهم من ذكر من ربهم محدث إلا استمعوه وهم يلعبون لاهية قلوبهم وأسروا النجوى الذين ظلموا هل هذا إلا بشر مثلكم ؟ أفتأتون السحر وأنتم تبصرون قال ربي يعلم القول في السماء والأرض وهو السميع العليم ජනයාට ඔවුන්ගේ විපාක ගණන් ගැනීමේ කාලය ලං වී ඇත. එහෙත් ඔවුහු නොතැකීමෙන් අනුශාසනාව නොසලකා හරිති. සිය පරමාධිපතිගෙන් ඔවුන්ට නව උපදේශයක් පැමිණෙන සෑම විටකම ඔව්හු ජීවිතයේ කෙලිදෙලෙන් මිස ඊට ඇහුම්කන් නොදෙති. ඔවුන්ගේ සිත් වෙනත් කටයුතු වල යොදවා ඇත. තවද මොහු නුඹලා වැඩි මිනිසෙකු නොවේද? නුඹලා දැක දැකම ශූන්‍යමට ගොදුරු වන්නේදයි අපරාධ කරවෝ රහස් මන්ත්‍රණ කරති. මාගේ පරමාධිපති අහස්හිද මහ පොළොවේහිද සියලු කතා දන්නේය. ඔහු සර්ව ශ්‍රාවකයයි සර්වඥයයි. ඔහු රසූල් වරයා කීවේය. بل قالوا أضغاث أحلام بل افتراه بل هو شاعر فليأتنا بآية كما أرسل الأولون ما آمنت قبلهم من قرية أهلكناها أفهم يؤمنون නොඑසේය මෙය බොරු සීන තොගයකි නැත ඔහු ඒවා ගිතුවේය නැත ඔහු කවියෙකි පැරැන්නන්ට එවන ලද දෑවැනි සංඥාවක් ඔහු අපට ගෙනෙත්වායි ඔහු කීහ ඔවුන්ට පෙර අප විනාශ කළ කිසිම ජනාවාසයක් විශ්වාස කිරීමට සංඥා තිබූ නමුත් විශ්වාස නොකළහ එසේනම් දැන් ඔවුහු විශ්වාස කරන්නෙහුද? وما أرسلنا قبلك إلا رجالا نوحي إليهم إلا رجالا نوحي إليهم فاسألوا أهل الذكر إن كنتم لا تعلمون وما جعلناهم جسدا لا يأكلون الطعام وما كانوا خالدين ثم صدقناهم الوعد فأنجيناهم فأنجيناهم ومن نشاء وأهلكنا المسرفين لقد أنزلنا إليكم كتابا فيه ذكركم أفلا تعقلون අප ඔවුන්ට වහී පහල කළ මිනිසුන් මිස නුඹට පෙර රසූල් වරුන් ලෙස නොඑව්වෙමු. නුඹලා නොදන්නේහි නම් දැනුම ඇති අයගෙන් අසව්. අපි ඔවුන්ට ආහාර නොගෙන ජීවත් විය හැකි සිරුරු නොදුන්නෙම්. තවද ඔව්හු අමරණීය නොඌහ. පසුව අපි ඔවුන්ට පොරොන්දුව ඉටු කළෙමු. අවසානයේදී ඔවුන්ද අපට අභිමත අයද ගලවා ගතිමු. සීමාව ඉක්ම වූවන් විනාශ කර දෙමුෙමු. ජනයිනි, එහි නුඹලා ගැන සඳහන් කරන ධර්ම ග්‍රන්ථයක් අපි නුඹලා වෙත පහල කළෙමු. නුඹලා වටහා නොගන්නේද? وكم قصمنا من قرية كانت ظالمة وأنشأنا بعدها وأنشأنا بعدها قوما آخرين فلما أحسوا بأسنا إذا هم منها يركضون لا تركضوا وارجعوا إلى ما أترفتم فيه ومساكنكم ومساكنكم لعلكم تسألون قالوا يا ويلنا إنا كنا ظالمين අපරාධ කළ මිනිසුන් විසූ කොපමණ ජනාවාස අප විනාශ කොට ඉන්පසු ඔවුන් වෙනුවට වෙනත් ජනතාවන් අපි ඇති කලෙමුද අපේ මහත් පීඩාව ගැන ඔවුන්ට හැඟී ගිය විට ඔව්හු එතැනින් පලා යන්නට තැත් කළහ පලා නොයනු නුඹලාට එහි සුකෝපභෝගී ජීවිතයක් ලබා දුන් දෑ වෙතද නුඹලාගේ නිවාස වෙතද ආපසු එනු නුඹලා ප්‍රශ්න කරනු ලබන පිණිස අහෝ අපගේ විනාශය සැබවින්ම අපි අපරාධ කරවෝ වීමුයයි ඔව්හු කීහ فما زالت تلك دعواهم حتى جعلناهم حصيدا خامدين وما خلقنا السماء والأرض وما بينهما لاعبين لو أردنا أن نتخذ لهوا لاتخذناه من لدنا إن كنا فاعلين بل نقذف بالحق على الباطل فيدمغه فإذا هو زاهق ولكم الويل مما ما تصفون وله من في السماوات والأرض ومن عنده لا يستكبرون عن عبادته ولا يستحسرون يسبحون الليل والنهار لا يفترون أم اتخذوا آلهة من الأرض هم ينشرون لو كان فيهما آلهة إلا الله لفسدتا فسبحان الله رب العرش عما يصفون දෑගත් ගොයමක නිවි යන ගින්නෙහි අලු බවට අප ඔවුන්ගේ ජීවිත පත් කරනතුරු ඔවුන්ගේ වැළපීම නතර නොවිය. අහස්ද මහ පොළවද ඒ දෙක අතර පවතින දෑද විනෝදය සඳහා අපි නිර්මාණය නොකළෙමු. විනෝදයක් ලෙස කිසිවක් කිරීමට අප සිටුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි. නමුත් අපි සත්‍යය අසත්‍යය මත හෙලන්නෙමු. එවිට එය සත්‍ය අසත්‍යය සුණු විසුණු කරන්නේය. එවිට එය අසත්‍යය අතුරුදන් වී යන්නේය. නුඹලා ගෝතා පාන දෙයින් නුඹලාට විනාශයයි. අහසෙහි සහ මහ පොළොවේහි තිබෙන සියල්ල ඔහුටමය. ඔහුගේ සන්නිධානයේහි සිටින අය එනම් මලක්පුරු ඔහුට අවනත වීමට උඩඟු නොවේති. තවද ඔහු විඩාවටපත් නොවේති. ඔහු දිවා රාත්‍රියේ ගුණගයති. අත් නොහිටුවති. මලවුන් නැගිටුවිය හැකි දෙවියන් ඔව්හු මහ පොළවෙන් ගත්තහුද ඒ දෙතැන එනම් අහසෙහි සහ මහ පොළොවේහි අල්ලා හැර වෙනත් දෙවිවරුන් සිටියානම් ඒ දෙතැන අවුල්වන්නේමය. අර්ෂ් එනම් පරමාසනයෙහි අධිපති අල්ලා ඔවුන් ආරෝපණය කරන දෙයින් සුවිසුද්ධය. لا يسأل عما يفعل وهم يسألون أم اتخذوا من دونه آلهة قل هاتوا برهانكم هذا ذكر من معي وذكر من قبلي بل أكثرهم لا يعلمون الحق فهم معرضون وما أرسلنا من قبلك من رسول إلا نوحي إليه إلا نوحي إليه أنه لا إله إلا لا إله إلا أنا فاعبدون ඔහු කරන දෑ ගැන ප්‍රශ්න කරනු නොලබන්නේය. ඒත් ඔව්හු ප්‍රශ්න කරනු ලබන්නෝය. ඔව්හු ඔහු හැර වෙනත් දේ දෙවියන්සේ ගත්තේද? ඒ සඳහා නුඹලාගේ සාධක ගෙන එනු. මෙය මා සමග ඌවන්ගේ උපදේශයේද මට පෙර ඌවන්ගේ උපදේශයේද වේයයි නබි මුහම්මද් කියනු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සත්‍යය නොදනිති. එහෙන් ඔව්හු වලකින්නෝය. නුඹට පෙර කිසිම රසූල්වරයෙකු නොඑවෙමු. මා හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් මා නම දිනුයි ඔහුට වහී පහල කොට මිස وقالوا اتخذ الرحمن ولدا سبحانه بل عباد مكرمون لا يسبقونه بالقول وهم بأمره يعملون يعلم ما بين أيديهم وما خلفهم ولا يشفعون ولا يشفعون إلا لمن ارتضى وهم من خشيته مشفقون ومن يقل منهم إني إله من دونه فذلك فذلك نجزيه جهنم كذلك نجزي الظالمين අර්-රහ්මාන් එනම් අපරිමිත දයාන්විතයා වූ අල්ලා තරු පරපුරක් ගත්තේ යයි ඔව්හු එනම් දේව ප්‍රතික්ෂේප කරන්නෝ කියති. ඔව්හු පවසන මුසාවාදයෙන් ඔහු එනම් අල්ලා සුවිසුද්ධය. නොයසේය. ඔව්හු එනම් මලක්වරු ගරු කරනු ලැබූ ගැත්තෝය. ඔවුහු වචනයෙන් හෝ ඔහු අභිබවා නොයති. තවද ඔවුහු ඔහුගේ අන ක්‍රියාත්මක කරති. ඔවුන් ඉදිරිපස ඇති දෑද ඔවුන්ගේ පසුපස ඇති දෑද ඔහු දනි. ඔහු සතුටු වූ කෙනෙකුට මිස ඔවුහු එනම් මලක්වරු මැදිහත් නොවිති. තවද ඔවුහු ඔහු ගැන බියෙන් ගැහිති. ඔහු හැර මම දෙවියෙක් මී යන්නෙන් ඔවුන්ගෙන් යම් කෙනෙක් කියන්නේද ඔහුට අපි නිරය පල විපාක දෙන්නෙමු. එලෙසය අප අපරාධකරුවන්ට පල විපාක දෙන්නේ. أولم ير الذين كفروا أن السماوات والأرض كانتا رتقا ففتقناهما وجعلنا من الماء كل شيء حي أفلا يؤمنون وجعلنا في الأرض رواسي أن تميد بهم وجعلنا فيها فجاجا سبلا لعلهم يهتدون وجعلنا السماء سقفا محفوظا وهم عن آياتها معرضون سبب ما අහස් සහ මහ පොළව යන දෙකම මුලදී එකම ස්කන්ධයක් විය. පසුව අපි ඒ දෙක වෙන් කළෙමු. තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් ඇති කළෙමු බවත් අපගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්නෝ නොදනිද්ද? මේ අපගේ නිර්මාණය බවත් ඔවුන් පිළිනොගන්නේද? එය ඔවුන් සමග එක පැත්තකට ඇල නොනසේ මහ පොළව මත අපි කඳු පිහිටුවෙමු. තවද ඔවුන් මග දැනගනු පිණිස එහි පුළුල් මාර්ගද ඇති කලෙමි. එසේම අපි අහස සුරක්ෂිත වහලක් බවට පත් කලෙමු. එසේ තිබියදී ඒවායේ සංඥා ගැන ඔව්හු තැකීමක් නොදක්වති. وهو الذي خلق الليل والنهار والشمس والقمر كل في فلك يسبحون وما جعلنا لبشر من قبلك الخلد أفإن مت فهم الخالدون كل نفس ذات ذائقة الموت ونبلوكم بالشر والخير فتنة وإلينا ترجعون وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُمْ بِذِكْرِ الرَّحْمَنِ هُمْ كَافِرُونَ خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونَ ඔහුය රාත්‍රියත් දහවලත් ඉරත් සඳත් නිර්මාණය කළේ. ඒ සියල්ලම එකිනෙකට අයත් අක්ෂයෙහි පාවෙති. එසේම නබි මුහම්මද් නුඹට පෙර කිසිම මිනිසෙකුට අපි අමරණීයත්වය නොදුන්නෙමු. නුඹ මිය ගියානම් ඔවුන් අමරණීය වන්නේද? සියලු ප්‍රාණීහු මරණයේ රස විඳිනෝය. පිරික්සීමක් ලෙස නරකින් හෝ හොඳින් හෝ අපි නුඹලා සෝදිසි කරන්නෙමු. තවද නුඹලා ආපසු පමුණුනු ලබන්නේ අප වෙතමය. ප්‍රතික්ෂේප කරන්නන් නුඹ දුටු විට ඔව්හු නුඹ සමච්චලයට මිස නොගනිති. නුඹලාගේ දෙවිවරුන් හෙලා දකිමින් සඳහන් කරන්නේ මොහොදයි. ඔව්හු අසති. ඔව්හු අර්-රහ්මාන් වන අපරමිත දයාන්විත වූ අල්ලා සිහිපත් කිරීමද ප්‍රතික්ෂේප කරති. මිනිසා ඉක්මන් ගති ඇතිව නොඉවසිලිවන්තව නිර්මාණය කරන ලදී. නුඹලාට මාගේ සංඥාව මතු දක්වන්නෙමි. එනිසා නුඹලා මගෙන් ඉක්මන් කිරීම නොඉල්ලනු. ويقولون متى هذا الوعد إن كنتم صادقين لو يعلم الذين كفروا حين لا يكفون عن وجوههم النار ولا عن ظهورهم ولا عن ظهورهم ولا هم ينصرون بل تأتيهم بغتة فتبهتهم فلا يستطيعون ردها فلا يستطيعون ردها ولا هم ينظرون ولقد استهزئ برسل من قبلك فحاق بالذين سخروا فحاق بالذين سخروا منهم ما كانوا به يستهزئون මෙම පොරොන්දුව ඉටු කෙරෙන්නේ කවදාද නුඹලා සත්‍යවාදී වුනම් යයි ඔව්හු කියති. ඔවුන්ගේ මුහුණද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි. එසේම ඔවුන්ට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප්‍රතික්ෂේප කරන්නන් දෙන සිටියානම් නොඑසේය. එය එනම් විපත හදිසියෙම ඔවුන්ට සිදුවේ. එවිට එය ඊතා අනපේක්ෂිත පරිදි ඔවුන් අභිභවායයි. එවිට එය පළවා හැරීමට ඔවුන්ට නොහැකිය. තවද ඔවුන්ට අවකාශයක් දෙනු නොලැබේ. නබි මුහම්මද් එලෙසම නුඹට පෙර සිටි රසූල් වරුද සමච්චල් කරනු ලැබූහ. නමුත් එසේ සමච්චල් කළ ඔවුන් අතුරින් ඔවුන් සමච්චල් කරමින් සිටි දැය එනම් දඩුවම සමච්චල් කළ අයම වටලා ගත්තේය. قل من يكلؤكم بالليل والنهار من الرحمن بل هم عن ذكر ربهم معرضون أم لهم آلهة تمنعهم من دوننا لا يستطيعون نصر أنفسهم ولا هم منا يصرون يسحبون بل متعنا هؤلاء وآباءهم وآباءهم حتى طال عليهم العمر أفلا يرون أنا نأتي الأرض ننقصها من أطرافها أفهم الغالبون රැයෙහි හෝ දහවලෙහි හෝ අර්-රහ්මාන් එනම් අපරමිත දයාන්විත වූ අල්ලාහ්ගෙන් නුඹලා ආරක්ෂා කරන්නා කවුරුදැයි නබි මුහම්මද් විමසව්. නමුත් ඔව්හු තම පරමාධිපතිගේ අනුශාසනාව ගැන සැලකිල්ලක් නොදක්වති. ඔවුන් ආරක්ෂා කරන අපහැර වෙනත් දෙවිවරු ඔවුන්ට සිටිද්ද තමන්ම ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට එනම් එම දෙවිවරුන්ට නොහැකේය. තවද අපගේ දඩුවමින් ඔවුහු මුදවනුද නොලබන්නේය. නොඑසේය. මොවුන්ටත් මොවුන්ගේ මුතුන් මිත්තන්ටත් ජීවත් වීමට අවශ්‍ය දෑ ඔවුන්ගේ කාල සීමාව බොහෝ දීර්ඝ වනතුරුම අපි සපයා දුනිමු. නමුත් සැබවින්ම අප පොළව එහි සෑම කොනකින්ම හකුලුවමින් එන බව ඔවුහු නොදුටුවෙහිද? මෙසේ තිබියදී අප අභිමවා යන්නෝ ඔවුහුද? قل إنما أنذركم بالوحي ولا يسمع الصم الدعاء إذا ما ينذرون ولئن مستهم نفحة من عذاب ربك ليقولن يا ويلنا ليقولن يا ويلنا إنا كنا ظالمين ونضع الموازين القسط ليوم القيامة فلا تظلم نفس شيئا وإن كان مثقال حبة من خردل أتينا بها وكفى بنا حاسبين මම නුඹලාට අවවාද කරනුයේ වහී එනම් දේව පණිවිඩ මගින් යයි නබි මුහම්මද් පවසව. එහෙත් බිහිරෝ ඔවුන්ට අවවාද කරනු ලබන කලෙහි කැඳවීම ශ්‍රවණය නොකරති. කෙසේ වුවද නුඹගේ පරමාධිපතිගේ දඩුවමින් ස්වල්පයක් ඔවුන්ට පැමිණියහොත් අපේ විනාශයයි සැබවින්ම අපි අපරාධකරුවන් යයි ඔවුහු කියනෝමය කියාමත් එනම් මලවුන් කෙරෙන් යලි නැගිටවනු ලබන දිනේ අපි සාධාරණ තුලාවන් තබමු එනිසා කිසිම කෙනෙකුට සුළුවෙන් හෝ වරදක් සිදු කරනු ලැබේ එය අබ ඇටයක සමාන බරක් වුවද අපි එය ගෙනහැර පාන්නෙමු. තවද ගණන් ගැනීමට අප ප්‍රමාණවත්ය. ولقد آتينا موسى وهارون الفرقان وضياء وضياء وذكرا للمتقين الذين يخشون ربهم بالغيب وهم من الساعة مشفقون وهذا ذكر مبارك أنزلناه أفأنتم له منكرون මීට පෙර අපි මූසාටත් හාරූන්ටත් මිනුම් දණ්ඩද ආලෝකයේද පිරිනැමුවෙමු. මෙය බියබැතියන්ට අනුශාසනයකි. ඔව්හු කවරෙකුනම් ඔවුන් Tamanගේ පරමාධිපති ඇසින් දැක නැතත් අදෘශ්‍යමානී ඔහුට බියබැතිමත් වන අය වෙති. තවද ඔව්හු අස්සාත් එනම් විනිශ්චය මොහොත ගැන බියෙන් පසුවන්නෝද වෙති. තවද මෙය එනම් අල් අප පහල කළා වූ ආශිර්වාදාත්මක උපදේශයකි. නුඹලා එය ප්‍රතික්ෂේප කරන්නේද? ولقد آتينا إبراهيم رشده من قبل وكنا به عالمين إذ قال لأبيه وقومه ما هذه التماثيل التي أنتم لها عاكفون قالوا وجدنا آباءنا لها عابدين قال لقد كنتم أنتم وآباؤكم في ظلم مبين قالوا أجئتنا بالحق أم أنت من اللاعبين قال بل ربكم رب السماوات والأرض الذي فطرهن وأنا على ذلكم وأنا على ذلكم من الشاهدين وتالله لأكيدن أصنامكم بعد أن تولوا مدبرين නියත වශයෙන්ම මීට පෙර අපි ඉබ්‍රාහීම්ට ඔහුගේ ඍජුභාවය දුනිමු. තවද අපි ඔහු ගැන දැන සිටියෙමු. නොබලා ඇලුම් කරන මෙම පිළිරු මොනවාදයි ඉබ්‍රාහීම් ඔහුගේ පියාටද ඔහුගේ ජනයාටද කී අවස්ථාව සිහියට නගනු. අපගේ මුතුන් මිත්තන් ඒවා නම දිනු අපි දුටුවෙමු යයි ඔවුහු පිළිතුරු දුන්හ. නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තෝද ප්‍රකට වරදෙහි සිටියෝ යයි ඔහු කීය. ඔබ අපට සත්‍ය ගෙන ආවිහිද? නැතිනම් විහිළු කරන්නන්ගෙන් කෙනෙකුදයි ඔව්හු ඇසූහ. නොයසේය. නුඹලාගේ පරමාධිපති අහස් සහ මහ පොළව නිර්මාණය කළ ඒ වායෙහි පරමාධිපතිය මමද ඒට සාක්ෂි දරන්නන්ගෙන් කෙනෙක් වෙමි. තවද අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. නුඹලා පිටුපා ගිය පසු නුඹලාගේ පිළිරුවලට උපක්‍රමයක් යොදන්නෙමි ඔහු කීය فجعلهم جذاذا إلا كبيرا لهم لعلهم إليه يرجعون قالوا من فعل هذا بآلهتنا إنه لمن الظالمين قالوا سمعنا فتى يذكرهم يقال له إبراهيم قالوا فأتوا به على أعين الناس لعلهم يشهدون මේ අනුව ඔවුන් ඔහු වෙතට ආපසු එනු පිණිස ඒවායින් ලොකු එක හැර අනිකුත් සියල්ල ඔහු කැබිලි කළේය. අපේ දෙවිවරුන්ට මෙය කළේ කවුරුද? සැබවින්ම ඔහු අපරාධ කරුවන්ගෙන් කෙනෙක් යයි ඔහු කීහ. ඔහුට ඉබ්‍රාහීම් කියන ලද තරුණයෙකු ඒ ගැන දොස් කියනු අපට ඇසුණියයි ඔහු කීහ. එසේනම් ඔහුට දරුණු ලෙස දඩුවම් දෙන ආකාරය ඔවුන්ට දැක බලාගත හැකිවන පරිදි ඔහු හසු කරගෙන මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටට ගෙන එනුයි أوهكيها قالوا أأنت فعلت هذا بآلهتنا يا إبراهيم قال بل فعله كبيرهم هذا فاسألوهم إن كانوا ينطقون فرجعوا إلى أنفسهم فقالوا إنكم أنتم الظالمون ඉබ්‍රාහීම් එහි පැමිණි විට "ඕ ඉබ්‍රාහීම් නුඹද අපේ දෙවිවරුන්ට මේ දේ කළේයයි ඔව්හු කීහ. නොයසේය. මෙය කලේ ඔවුන්ගේ මෙම ප්‍රධානියාය. එනිසා ඔවුන් කතා කරත් නම් නුඹලා ඔවුන්ගෙන් විමසනුයි. ඔහු ඉබ්‍රාහීම් කීය. එවිට ඔවුහු Taman වෙතම හැරි සැබවින්ම අපරාධ කරුවෝ නුඹලාමයයි කිවෝය. ثم نكسوا على رؤوسهم لقد علمت ما هؤلاء ينطقون قال أفتعبدون من دون الله ما لا ينفعكم شيئا ولا يضركم ۖ أف لكم ولما تعبدون من دون الله أفلا تعقلون පසුව ඔවුන් ලැජ්ජාවටපත් වී හිස් නමාගෙන මේවා එනම් පිළිරූ කතා නොකරන බව නුඹ දන්නේමයයි කීහ. එසේනම් අල්ලාහ හැර නුඹලාට කිසිම යහපතක් හෝ අයහපතක් සිදු නොකරන දෑ නුඹලා නමදින්නේදයි ඔහු ඉබ්‍රාහීම් පැවසුවේය. නුඹලාටත් අල්ලා හැර නුඹලා අදහන දෑටත් ශාපය වේවා. නුඹලා මේ පිළිබඳව සිතන්නේ නැතිදැයි ඔහු කීය. قالوا حرقوه وانصروا آلهتكم إن كنتم فاعلين قلنا يا نار كوني بردا وسلاما على إبراهيم وأرادوا به كيدا فجعلناهم الأخسرين ونجيناه ولوطا إلى الأرض التي باركنا فيها للعالمين ووهبنا له إسحاق ويعقوب نافلة وكلا جعلنا صالحين නුඹලා යමක් කරන්නෙහි නම් ඔහුව පුලුසා දමනු. තවද නුඹලාගේ දෙවිවරුන්ට උදව් කරනුයි ඔව්හු කීහ. එවිට "ඕ ගින්න, නුඹ ඉබ්‍රාහීම්ට සිසිලද ආරක්ෂාවද වේවායි අපි ගින්නට කියවෙමු." ඔව්හු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළහ. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු. තවද අපි ඔහු සහ ලූත් සුරක්ෂිතව මුළු ලෝක වාසීන්ටම අප ආශිර්වාද කළ භූමියට ගෙන ආවෙමු. තවද අපි ඔහුට ඉස්හාක්ද අමතර දායාදයක් ලෙස යකූබ්ද දුනිමු. තවද ඔවුන් සියල්ල දැහැමියන් කළෙමු. وجعلناهم أئمة يهدون بأمرنا وأوحينا إليهم وأوحينا إليهم فعل الخيرات وإقام الصلاة وإيتاء الزكاة وكانوا لنا عابدين ولوطا آتيناه حكما وعلما ونجيناه ونجيناه من القرية التي كانت تعمل الخبائث إنهم كانوا قوم سوء فاسقين وأدخلناه في رحمتنا إنه من الصالحين තවද අපි ඔවුන් අපගේ අනපරිදි මඟ පෙන්වන නායකයින් කලෙමු. තවද දැහැමි ක්‍රියාවන් කරන ලෙසත්, සලාත් තහවුරු කරන ලෙසත්, zakat ගෙවන ලෙසත් අපි ඔවුන්ට හෙළිදරව් කලෙමු. ඔව්හු අපට අවනත වන්නෝ ඌහ. තවද අපි ලූත්ට විනිශ්චයද ඥානයද ලබා දුනිමු. තවද අවිනීතව ක්‍රියා කරමින් සිටි ජනාවාසයෙන් ඔහුද මුදවා ගතිමු. සැබවින්ම ඔව්හු අපරාධකාරී නපුරු ජන සමූහයක් වූහ. තවද අපගේ දයාලුභාවයෙහි අපි ඔහු එනම් ලූත්ව ඇතුළත් කළෙමු. සැබවින්ම ඔහු දැහැමින්ගෙන් කෙනෙකුය. ونوحا إذ نادى من قبل فاستجبنا له فنجيناه وأهله من الكرب العظيم ونصرناه من القوم الذين كذبوا بآياتنا إنهم كانوا قوم سوء فأغرقناهم أجمعين සිහිපත් කරනු තවද නූහ්ටත් අපි අනුග්‍රහය පිරිනැමුවෙමු. ඔහු පෙර අපට අඬ ගැසූ විට අපි ඔහුට සවන් දුනිමු. තවද ඔහු සහ ඔහුගේ දරු පවුල මහා විපතින් මුදවා ගතිමු. අපගේ ආයාත් එනම් වදන් බොරු යයි කීජනයාට එරෙහිව අපි ඔහුට උදව් කළෙමු. සැබවින්ම ඔවුහු ඊතා කුරීරු ජනයා වූහ. එනිසා ඔවුන් සියලු දෙනා අපි දියෙහි කිල්වීමු. وداود وسليمان إذ يحكمان في الحرث إذ نفشت فيه غنم القوم وكنا لحكمهم شاهدين ففهمناها سليمان وكلا آتينا حكما وعلما وسخرنا مع داود الجبال يسبحن والطير حميد وكنا فاعلين وعلمناه صنعة لبوس لكم لتحصنكم من بأسكم فهل أنتم شاكرون ولسليمان الريح عاصفة تجري بأمره تجري بأمره إلى الأرض التي باركنا فيها وكنا بكل شيء عالمين ومن الشياطين من يغوصون له ويعملون عملا دون ذلك وكنا لهم حافظين තවද දාවුද්ටද සුලෙයිමාන්ටද මෙම අනුග්‍රහය අපි පිරිනැමුවෙමු. ජනයාගේ එළුවන් රාත්‍රී කාලයේ අයාලේ ගොස් කුඹරකට කඩා වැදීම සම්බන්ධ නඩුව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන්ගේ විනිශ්චය ගැන අපි සුපරීක්ෂාකාරී වීමු. ඒ අවස්ථාවේදී සුලෙයිමාන්ට ඒ ගැන නිවැරදි තීරණය අපි අවබෝධ කළෙමු. ඔවුන් දෙදෙනාට විනිශ්චයද ඥානය ද අපි දුනිමු. දාවුද් සමග අල්ලා සුවේ සුද්ධ කරන්නට කඳුද පක්ෂීන්ද වසඟ කලෙමු. මේ සියල්ල අපිම කලෙමු. නුඹලාගේ සටන්හි නුඹලා ආරක්ෂා කරනු පිණිස අපි ඔහුට සන්නාහ සෑදීමට ඉගැන්වීමු. එනිසා නුඹලා ಗುಣගරුක වන්නේහුද? තවද සුලෙයිමාන්ට සැඩ සුළඟ වසඟ කලෙමු. අපි එහි ආශිර්වාද කළ භූමියට ඔහුගේ අනින් එය හමන්නේය. සියලු දෑ ගැන අපි දැන සිටියමු. ෂයිතානුන්ගෙන් ඔහුට කිමිදින අයද ඒ හැර වෙනත් වැඩ කරන අයද වසඟ කළෙමු. අපි ඔවුන්ට පරීක්ෂාකාරීද වීමු. وأيوب إذ نادى ربه أني مسني الضر وأنت أرحم الراحمين فاستجبنا له فكشفنا ما به من ضر وآتيناه أهله وآتيناه أهله ومثلهم معهم رحمة من عندنا وذكرى للعابدين وإسماعيل وإدريس وذا الكفر كل من الصابرين وأدخلناهم في رحمتنا إنهم من الصالحين තවද අයූබ් රෝගය මා වැළඳගෙන ඇත. ඔබ දයාලුවන්ගෙන් පරම දයාලුයයි ඔහුගේ රප්ට අඬ ගැසූ බව සිහිපත් කරමු. ඒ විට අපි ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දුනිමු. ඔහු මත වූ ආපදාව පහ කළෙමු. තවද අපගේ සන්නිධානයෙන් දයාලුවක් ලෙසද නැමදුම් කරන්නන්ට මෙනෙහි කිරීමක් ලෙසද අපි ඔහුට ඔහුගේ දරු පවුලද ඔවුන් සමග වූ ඔවුන් වැනි වූවන්ද ඔහුට දුනිමු. තවද ඉස්මායිල්ද ඉදිරිස්ද සුල්කිෆිල්ද සිහිපත් කරනු. ඔවුන් සියල්ලන් ඉවසිලිවන්තයෙන් ගෙන්ය. තවද ඔවුන් අපි අපගේ දයාවට ලක් කලෙමු. සැබවින්ම ඔවුන් දැහැමියන් ගෙන්ය. وذنون إذ ذهب مغاضبا فظن أن لن نقدر عليه أَلَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَىٰ فِي الظُّلُمَاتِ أَن لَّا إِلَٰهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ فاستجبنا له ونجيناه من الغم وكذلك ننجي المؤمنين තවද සුන්නූන් පිළිබඳවත් සිහිපත් කරනු. ඔහු කෝපාවිෂ්ඨව ගිය කලෙහි දඩුවමින් හසු කර ගැනීමට අපට ශක්තියක් නැතැයි ඔහු සිතුවේය. එහෙත් අල්ලා ඔහු හසු කරගත් පසුව අඳුරේ සිට ඔහු ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබ සවිසුද්ධය. සැබවින්ම මම අපරාධ කරුවන්ගෙන් කෙනෙක් වීමි යයි අඬගැසුවේය. එවිට අපි ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දුනිමු. තවද විපතින් ඔහු ගලවා ගතිමු. එලෙසය විශ්වාසිකයින් අප මුදවන්නේ وزكريا إذ نادى ربه رب لا تذرني فردا وأنت خير الوارثين فاستجبنا له ووهبنا له يحيى وأصلحنا له زوجه إن إنهم كانوا يسارعون في الخيرات ويدعوننا رغبا ورهبا وكانوا لنا خاشعين තවද සකරියාද සිහිපත් කරනු මාගේ පරමාධිපති ආනමි මා පරපුරක් නැතිව තනි නොකරනු මැනව සැබවින්ම ඔබ උරුමක් කරුවන්ගෙන් ඊටා හොඳයයි ඔහු ඔහුගේ පරමාධිපතිට ආයාචනා කළ විට අපි ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දුනිමු. තවද ඔහුට යහියා පිරිනැමුවෙමු. ඔහුගේ බිරිඳද ඔහු වෙනුවෙන් සරු යෝග්‍ය බවට පත් කළෙමු. සැබවින්ම ඔවුහු යහකමෙහිදී උපරිම මට්ටමින් උනන්දු වූහ. තවද අපට ආදරයෙන් සහ බියෙන් ප්‍රාර්ථනා කළහ. ඔවුහු අපට بيسلد أوها والتي أحصنت فرجها فنفخنا فيها من روحنا وجعلناها وجعلناها وابنها آية للعالمين إن هذه أمتكم أمة واحدة وأنا ربكم فاعبدون وتقطعوا أمرهم بينهم كل إلينا راجعون තවද තමාගේ කන්‍යාභාවය ආරක්ෂා කළා වූ ඇයටද අපි ආශිර්වාද කළෙමු. අපගේ ආත්මයෙන් ඇයට ආදමානය කොට ඇයද ඇයගේ පුත්‍රයාද ලෝවැසන්ට දුෂ්ටාන්තයක් කළෙමු. සැබවින්ම නුඹලාගේ මෙම උම්මත් එනම් ජන සමාජය එකම ජන සමාජයකි. තවද මා නුඹලාගේ පරමාධිපතිය. එනිසා මා පමණක් නමදින්. නමුත් ඔව්හු Tamanගේ අභිමතය පරිදි තම ඇදහිීම Taman අතර ආගම් කිහිපයකට කපා කැබලි කරති. සියලු දෙනාම අප වෙත ආපසු පැමිණෙන්නෝය. فمن يعمل من الصالحات وهو مؤمن فلا كفران لسعيه وإنا وَإِنَّا لَهُ كَاتِبُونَ وحرام على قرية أهلكناها أنهم لا يرجعون حتى إذا فتحت يأجوج ومأجوج وهم من كل حدب ينسلون واقترب الوعد الحق فإذا هي شاخصة أبصار الذين كفروا يا ويلنا قد كنا في غفلة من هذا بل كنا ظالمين කවුරුන් හෝ ඔහු විශ්වාසිකයෙකුව යහපත් ක්‍රියා කරන්නේ නම් ඔහුගේ උත්සාහය ප්‍රතික්ෂේප නොකෙරේ. සැබවින්ම අපි ඔහු වෙනුවෙන් ඒවා වාර්තා කරන්නෙමු. වරක් අප එය විනාශ කළ ජනාවාසයක අය යලි පැමිණීම සිදු නොවන්නකි. යජූජ් සහ මජූජ් මුදා හරිනු ලැබ ඔවුන් සෑම කන්දකින් උස් තැනකින්ම පිටවනතුරු තවද සැබෑ පොරොන්දුව ඉටු කිරීමේ කාලය එළඹෙනතුරු ප්‍රතික්ෂේප කළ අයගේ ඇස් එවිට උඩ හිඳින්නේය අහෝ අපට වූ විපතක මහත අපි මේ ගැන තැකීමකින් තොරව සිටියෙමු. නැත අපි වැරදි කරන්නන් ඌවෙමු යයි ඔව්හු වැළපෙති. إنكم وما تعبدون من دون الله حصب جهنم أنتم لها واردون لو كان هؤلاء فلما وردوها وكل فيها خالدون لهم فيها زفير وهم فيها لا يسمعون إن الذين سبقت لهم منا الحسنى أولئك عنها مبعدون لا يسمعون حسيسها وهم فيما اشتهت أنفسهم خالدون නියත වශයෙන්ම නුඹලාත් අල්ලා හැර නුඹලා අදහන දෑත් නිරයේ ඉන්දනයි නුඹලා එහි ඇතුළු වන්නේහුය ඔවුන් දෙවිවරුන් වූානම් ඔවුහු එහි නොපැමිණෙන්නේය තවද ඔවුන් සෑම කෙනෙක්ම සදහටම එහි වෙසිති. එහිදී ඔවුහු කෙඳිරි ගාන්නහුය. නමුත් විලාපවල දෝංකාරය නිසා ඔවුහු වෙනත් කිසිවක් නොඅසන්නෝය. පෙරටුව අපෙන් යහදැයලත් අයනම් ඔවුහු එයින් ඈත් කරනු ලබන්නෝය. ඔවුන්ට එහිදී සියුම් හඬක් පවා නොඇසෙයි. තවද Taman ආශා කරන දෑ මැදෙහි ඔහුද සදා වෙසින්නෝය. لا يحزنهم الفزع الأكبر وتتلقاهم الملائكة هذا يومكم الذي كنتم توعدون يوم نطوي السماء كطي السجل للكتب كما بدأنا أول خلق نعيده وعدا علينا إنا كنا فاعلين කියාමත් දිනේ ඊමහත් බීතිය ඔවුන් දුකටපත් නොකරන්නේය. නුඹලාට ප්‍රතිඥත නුඹලාගේ දිනය මෙයයි කියමින් මලක් වරුන් ඔවුන් පිළිගනිති. පොත්වල කොළ අකුළු වන්නාසේ අප අහස් අකුළු වන දිනේ අපි පළමුවෙන් නිර්මාණය කළාක් මෙන් එය පුනර්නිර්මාණය කරන්නෙමු. මෙය අපගේ පොරොන්දුවකි. සැබවින්ම අපි එය ඉටු කරන්නෙමු. ولقد كتبنا في الزبور من بعد الذكر أن الأرض يرثها أن الأرض يرثها عبادي الصالحون إن في هذا لبلاغا لقوم عابدين وما أرسلناك إلا رحمة للعالمين අපගේ දැහැමි ගැත්තන් සැබවින්ම පොළව උරුම කර ගනිති සබූර් දහමෙහි අනුශාසනාවෙන් පසු නියත වශයෙන් අපි ලීවෙමු අල්ලා අදහන ජනයාට සැබවින්ම මෙම කුර්ආනයේහි ප්‍රකාශයක් තිබේ නබි මුහම්මද් ලෝවැසියනට දයාලුවක්සේ මිස අපි නුඹ පහල නොකලෙමු قل إنما يوحى إلي أنما إلهكم إله واحد فهل أنتم مسلمون فإن تولوا فقل آذنتكم على سواء وإن أدري أقريب أم بعيد ما توعدون إنه يعلم الجهر من القول ويعلم ما تكتمون وإن أدري لعله فتنة لكم ومتاع إلى حين قال رب احكم بالحق وربنا الرحمن المستعان على ما تصفون මට වහී පහල කරනු ලබන්නේ සැබවින්ම නුඹලාගේ දෙවියා වූ එකම දෙවියාය. එනිසා නුඹලා ඔහුට අවනත වන්නේ දැයි නබි මුහම්මද් විමසව. මෙසේ කියද්දී ඔවුන් පිටුපා යන්නේ නම් මා නුඹලාට විවෘතව අනතුරු අඟවා ඇත. නුඹලාට තර්ජනය කරනු ලැබූ දෑ ළඟදැයි නැතහොත් දුරදැයි මම නොදනිමි. නබි මුහම්මද් පවසව. නුඹලා හඬ නගා කියන දෑ සැබවින්ම ඔහු දනි. තවද නුඹලා රහසින් කියන දෑද ඔහු දනි. එය එනම් ප්‍රමාදය නුඹලාට පරීක්ෂාවක් හා ටික කාලයකට සැප විඳීමට අවකාශයක් දැයි මම නොදනිමි. මාගේ පරමාධිපති ආනනි සත්‍ය තුලින් විනිශ්චය කරනු මැනව. ජනෙයිනි නුඹලා ගෝතා කියන දෑට එරෙහිව අපට පිහිටවන්නා අර්-රහ්මාන් අපරිමිත දයාන්විත වූ අපගේ පරමාධිපතියයි. ඔහු එනම් නබිවරයා පවසා සිටියේය.